හාමුදුරගේ නම මට මතක නැහැ. කවුද? ඉන්නකම්. ඔව් හාමුදුරුව කිව්වම මං කිව්වනේ කෙලස් තියෙන තාක් කවුරුත් රහත් නැහැ කියලා. මේකේ රහස තියෙන්නේ අපි මොන දර්ශනය දැනගත්තත් කෙලස් තියෙනවා නම් අපි ඉන්නේ අපි ඉන්නේ මාර්ගයේ නෙමෙයි. ඔව්. කෙලස් තමයි මේකේ මොනවා වුණත් කෙලස් තියෙනවා නම් ධර්මය කියන්නේ දැනුම විතරයි. ඔව්. මේකේ මනින්නේ කෙලස් වලින්. කෙලෙස් වලින් මනින ඒකයි මම අපේ ආමතුරට කිව්වේ යටින් කෙලෙස් ඡය වෙනවා කියලා. මතකද? උඩින් දර්ශනේ පෙන්නගෙන යනකොට යටින් අපිට නොදැනි අපේ ආශ්‍රෝ ඡය වෙනවා. ඒක අපිට ඡය කරන්න බෑ. තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව නැති වෙනවා. හැබැයි දර්ශනේ දකින්නම ඕනේ. දර්ශනේ නොදැක මේ ගමනකුත් නැහැ. ආර්ය භූමිය කියන දර්ශනේ දකින්න එක. ඒකේ මාර්ගයේ උපදිනවා කියන්නේ කෙලෙස් ඡය වෙනවා. ශුන්‍යතාවයේ දකින්න කෙනා යටින් එයාගේ ආසවක්ඛ්‍යා ඥානෙ පාළ වෙනවා. හරි නේද අපි හැමතැනේ කියන එක තේරෙනා නේ? එදත් මං රෑවේ එදත් මං රෑ පාන්දර ජාමේ අපේ හැමදෙනාට පෙන්වුවේ අවසානයේ කිව්වනේ මේකේ රහසක් තියෙනවා අපේ හැමදෙරුනේ ආස්ත්‍රෝ ෂෙයා වෙනවා කියලා. යටින් ආස්ත්‍රෝ දර්ශනයේ තමයි අපි උඩින් පෙන්නන්නේ කාටවත් හිතෙන්නේ මේ මෙයා දර්ශනයේ විතරයි දන්නේ කියලා හිතෙන්නේ නෑ. එයා දන්නවා යටින් ආශ්‍රව ෂය වෙනවා කියලා. ඒකයි ආශ්‍රවක්ඛ්‍යා ඥානය කියන්නේ. ඒක කාටවත් පේන්නේ නැහැ. හැබැයි යාටම දැනෙනවා. ආයි උදාහර එළිය මොන හරි මේ අත්දැකීමක් කෙනකොට යාට පේනවා මට ඉස්සර තරම් දැන් මේකට හැලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මම දර්ශනේ තමයි බල බල ගියේ. නමුත් මම දැන් ඉස්සර වගේ එහෙම කම්පණය වෙන්නේ නැහැ කෙලස් වලට. අර ටික ටික යාට දැනෙන දියුණු වෙනවා. අකම්පිත හදවත ටික ටික වැඩි වෙනවා. අර අර අකම්පිත කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන එක සැපේදී දුකේදී අකම්පිත වෙන එක. ඒක තමයි වටින්නේ. මේ මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ආසවක්ඛ්‍යා ඥානය. අර ඥාන අනිත්‍යයක් කතා කරාට ආසවක්ඛ්‍යා ඥානෙ බුදු බුදු කෙනෙක් විතරයි මේ අපි දකින්නේ. ඒ කියන්නේ මේ බුදු සිත අපි අපේ හඳුර දන්නව නේද? බුදු සිත මොකද්ද කියන්නේ? බුද්ධක්ෂණය. දන්නවද? නෑ. බුද්ධක්ෂණේ බුදුන් දැක නිවන් දකින්නේ. නිවන කියන්නේ බුද්ධක්ෂණේ නෙමෙයි. බුද්ධක්ෂණේ බුද්ධක්ෂණේ කියන්නේ බුද්ධක්ෂණේ කියන්නේ ඊගාව සිතත් අනාගත ද මේ සිත් දෙකක් අතර ඊගාව සිතත් දැන් අතීත සිතක්නේ මේ සිතත් අතීත සිතක්නේ දැන් මේ සිතත් අතීතයට යනවා නම් ඒකත් පෙර මතකයේ සම්මුතිය නම් ඉද පොත කියන්නේ විත්‍ය කියන්නේ පෙර මතකයේ සම්මුතිය නම් ඊගාව සිත මේ දෙක අතර වර්තමාන සිතක් නැහැ තිතත්ත අන්න තත්තම් පඤ්ඤායති මේ තිතිය පනවන්න බෑ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ උප්පාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්ත අන්න තත්තම් පඤ්ඤායති කියලා කියන්නේ මේ තිතිය පනවන්න බෑ කියලා බුදුහාමුදුරෝ කියනවා මේක ශුන්්‍යතාවයක් තියෙන්නේ අන්න එතන බුද්ධත්වයේ තියෙනවා ඒ කියන්නේ බුද්ධ ක්ෂණේ තියෙනවා බුද්ධ ක්ෂණේ කියන්නේ මේ ආයතන වලින් මිදුණු සිත එතන ආයතනයක් නැහැ. එතන ආයතනයක් නැහැ. ඔව් ශුන්‍යතාවෙම තමයි. ශුන්‍යතාවෙම තමයි තියෙන්නේ. ඔය ඔව්. මානසිකමත් දැන් තෝවන්කනා ගොඩිය දිසාක් ගලක් නේ. නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ හමුදුනේ නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඒක තමයි මම ප්‍රතිපදාව අධීර හතරක් දැම්මේ. සෝවාන් කෙනාගේ කෙලින්ම බාහිරින් මිදෙන එකක් තියෙන්නේ. ඔව් බාහිරින් මිදලා නමුත් එයාගේ නාමයේ තියෙනවා. ඒකයි යාට කාමරාග පටික තියෙන්නේ. ඒකේ නාමයේ තියෙන කාමරාග පටික. ඒක රූප සංඥාවේ තියෙන්නේ. මේක අත්දැකීමක් තියෙනවා අපි හඳුන. තවත් එකක් හොඳට යනකොට අත්දැකීමක් තියෙනවා. එතකොට පේන්න ගන්නවා. මේ මේ සිතේ තියෙනවා කියලා කාමරාග පටික. එළියේ නෑ. එළියෙන් යා හොයන්නේ නෑ. එළියෙන් ගෑනු කෙනෙක්වත් හොයන්නේ නෑ. එළියෙන් හොයන්නේ අන්නේත් නෑ. මෙයා දන්නව ඒවට හිතේ තියෙනවා කියලා. එතකොට එයා සෝවාන් මට්ටම තමයි. සෝවාන් මාර්ග ඥානය ඔතන තියෙන්නේ. බාහිරින් මිදෙන උත්සාහ කරන එක සෝවාන් මාර්ග ඥානය. බාහිර දෙයක් නැහැ කියලා යන ගමන. එයත් ඒත් එයා එතනදී ඕ සෝවාන් මාර්ගය හැබැයි එයාට සරින් සරට පේන්න ගන්නවා මේ ශුන්‍යතාවය. ඒ එවි එවි යනවා. එයාට තාම පැහැදිලි වෙන්නේ එයා ඊට පස්සේ අනාගාමී මාර්ගඥානය තමයි සිත ඇතුලෙන් නිදෙන එක. මේ නාමිත් මුකුත් නැහැ කියන එක. නාමිත් මුකුත් නැහැ කියන එකට තමයි බද්ධේක රත්න සූත්‍රයේ වැදගත් වෙන්නේ. අතීතන්නාත්ත ධම්මීය නප්පටික්කං කිය අනාගත පච්චුප්පන්නං ච ඒ ධම්ම තතරතර විපස්සති කිය. ඒ අනාගාමි භූමිය. ඒ අනාගාමි මාර්ගඥානෙ තමයි එතන තියෙන්නේ මේ සිතත් මේ සිතත් අතර ශුන්්‍යතාවයෙන්ම දකින්නතන සිත එයා අන්තරීක්ෂයේ පනවන්නේ අවකාශයට එනවා මේ ඇඟ ඇතුලේ සිතක් දකින්නේ එයා දකින්න බාහිර දෙයක්ුත් නැහැ සිත ඇතුලේ දෙයක්ුත් නැහැ හැබැයි මෙතන මේ මෙතන ක්‍රියාසිතක් තියෙනවා ඒක ඇති වෙලා නැති වෙනවා. සත්‍ය දකින්නකොටයි නැති වෙන්නේ. අර යථාභූත ඥාණයෙන් දකින්නේ. එතකොටයි ක්‍රියාසිත පේනවා යාට නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා. බාහිරට යන්නෙත් නැහැ, හිතට එන්නෙත් නැහැ. ශුන්‍යතාවයට එනවා. ඒක අපේ හඳුරන්නේ අනාගාමි මාර්ගයේ පුහුණු වෙන හැටි. හිත හිතින් මිදෙන එක. හැබැයි ආ බාහිරයෙන් මිදිලාමයි එන්න ඕනේ. බාහිර හැමතිස්සෙම අපි කොච්චර අනාගාමී පුහුණු වුණත් බාහිරට සිහිය පොඩ්ඩක් එයාගේ තියෙන්න ඕනේ දකින්න ඕනේ මං තාම බාහිර ඉන්නවද නැද්ද කියලා. ඔය එතන බහම මේ ගැටේ තියෙන්නේ. අන්තෝ ජට බහි ජට එතන ලොකු ගැටයක් තියෙනවා. බාහිර ඇත්ත වෙන තාක් අපි බාහිරින් සැපදුක් හොයනවා. එතකන් අපි ආත්ම ආත්මීය ගතිය තියෙනවා. හදා ගන්න අමාරුයි ඔතන. බාහිරින් කැඩිච්ච ගමන් කැඩෙනවා බෑ අනිත් ඒවා. ඒක ඒක කැඩෙනවා. ඒක ඒක මම ඔකේ දාලා තියෙනවා ගොඩක් එක 180ක් මම හිතන්නේ තියෙනවා දේශනා. ඒකේ මේ සමා 180ක් දේශනා තියෙනවා. 200කට කිට්ට වෙන තියෙනවා. සමහර ඒවා අහන්නත් අමාරුයි. ඒ තරම් වෙනස් විදිහේ ඒවා කියනවා. ඕකේ අනිත්‍ය සංඥා කියලා එකක් කියනවා. විශ්ව ශක්තියට මේ මේ සිත කියන එක ශක්තියක් කියලා ජෙනරේට් වෙනවා කියන එකක් කියනවා. ඒක කිසිම කෙනෙක් දේශනා කළා නැහැ. මේක ඇති වෙලා නැති වෙනවා ජෙනරේට් වෙන බයිසිකල් ඩයිනමෝට උපමා කරනවා. ධන ඍණ කියන අන්ත දෙක අන්තෝජටා බහිජටා ගැට ගහන ඇති ඊට පස්සේ විද්‍යුතය වගේ මේක මේක හිස්තනක් පෙන්නනවා මේක ඇති වෙන නැති වෙන හැමතැනකම හිස්තන ඒ කියන්නේ මේකේ ධන ඍණ නෙගටිව් පොසිටිව් හැමතැනම හිස්තනක් තියෙනවා විශ්වයේම තියෙන එක මුළු විශ්වයේම දැන් තව තව තැනක් මම මෙහෙම කියනවා අපේ හඳුරන්නේ දැන් මේ එළියෙන් අපි අවකාශයෙන් අපි ඇඟිලි ඇඟිල්ලෙන් ගත්ත කියමු අංශුවක් අවකාශයේ දැන් මේ අවකාශයෙන් අංශුවක් ගත්ත කියමු මේ අංශුව ඇතුලේ මේ අංශුව කියන්නේ පරමාණුවක් කියමු. මේ කියන්නේ මේ මේ කියන්නේ මේ අර ක්වොන්ටම් න්‍යාය අනුවයි කියන්නේ. බුදුන් වහන්සේගේ ධර්මයේ ක්වොන්ටම් න්‍යායට අනුගතයි. ඇත්තම කියනවා නම් අලුතෙන් මේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරන ක්වොන්ටම් න්‍යායට අනුගතයි. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන ශුන්‍යතාවයේ ක්වොන්ටම් න්‍යාය තියෙනවා. ක්වොන්ටම් න්‍යාය තියෙනවා මේ මේ ධන ඍණ කියන දෙක අතර ශක්තියක් උපදිනවා කියලා. ඒ ශක්තිය උපදින්නේ ධන ඍණ දෙකක් නිසා, ශුන්‍යතාවයන් නිසා. විද්‍යුතේත් හැමතිස්සම ස්පේස් එකක් තියෙනවා. පත් වේවි නිවෙනවා. ඒකම තමයි සිත තියෙන්නේ. ඒකම තමයි මුළු විශ්වයම තියෙන්නේ. මුළු විශ්වයේම එකම මේ ගැලැක්සි එකේ රූපෙත් එකයි, පරමාණුයේ රූපෙත් එකයි, නැස්ටි වට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කරකෙන්නේ එකයි. හැබැයි මේක ඊටත් වැඩිය ලොකු දෙයක් තියෙනවා අපි හඳුන්නේ මේ අවකාශයෙන් ගන්න එක අංශුවේ එක අංශුවේ ඒතර අංශුවක් නැහැ ශක්තියක් විතරයි එන්නේ ඒකේ තමයි ඔය අපි කතා කරන සිතුවිල්ලත් එච්චරයි ඒ කියන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සේරම මනුස්ස ලෝක මේ සේරම සිතක තියෙන්නේ ඒ ඒ ඒ අර අර එක ගන්න අර අංශුවක් තරම් ඇහැට පේන්නේ නැති අර ශක්තියේ ඔක්කොම තියෙන්නේ 31 ලෝක ධාතුව 31 ලෝක ධාතුවම තියෙන්නේ වෙන කොහෙවත් දැන් අපි මැරිලා අපි හිතනවා නම් වෙන එළියේ තියෙන ලෝකයක් නෙමෙයි මේ මෙන්න මේ කතාවේ මුළු ඒකට දැන් විශ්වයේ අනන්ත කෙලවර තියෙන්නේ toy ශක්තියමයි මෙතනද මේ හිතේ තියෙන ශක්තියමයි මේ මේ තියෙන ශක්තියමයි ඇති වෙනව නැති වෙනව පවතින එකක් නෑ හැබැයි මේක ගොඩක් ගැඹුරුයි නේද කියපේ තේරෙනවා අපේ හැමදෙරු තරුණ තරුණින්ද තේරෙනවා මේක ගොඩක් අල්ලගත්තා හිත අමාරුයි දෘෂ්ටි නැත්තම් තේරෙනවා තේරෙනවා මේ මේ මේ මේක සත්‍ය දැනගත්තට පස්සේ මේ සත්‍ය හැම එකක්ම දැනගන්නකොට දැනගන්නකොට එළියෙන් කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. පදාර්ථය හැදිලා තියෙන්නේ සත්‍ය ඝන වෙලා. මේ පදාර්ථේ මම මම මේවා කරලා බලලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ මේකට දාලා පස් කැටයක් දාලා ගිය රත් කළා. මේක යනවනේ දැන් වාෂ්ප වෙලා යනවනේ මේක රත් වෙලා අලු වෙලා යනවනේ. ඒතකොට මේකේ මුකුත් නැහැනේ. එතකොට අපිට ඇස් පන අපිටම පේනවා මේ ශක්තියක් විතරයි තියෙන්නේ කියලා. පස් කැටේ කියන්නේ ශක්තිය ඝන වෙලා. අයිස් කැටේ හැදෙන්නේ අර විදියට නම් ඒක රත් වෙලා ආයි මේක වාෂ්ප වෙලා නැත්තට යනවනම් වතුරත් වාෂ්ප වෙලා ජල වාෂ්ප විදියට යනවනේ. රත් වුණාම කේතලේ. ඒ වගේ අයිස් කැටෙත් රත් කරලා නැති කරන්න පුළුවන් නම් ඝනයක් කොහෙද තියෙන්නේ? ද්‍රවයක් කොහෙද තියෙන්නේ? වායුවක් කොහෙද තියෙන්නේ? ඔක්කොම ශක්තියයි තියෙන්නේ. සිතත් ශක්තියක් තියෙන්නේ. මුළු විශ්වෙම තියෙන ශක්තියක් විතරයි. නමුත් එහෙම දෙයක්වත් මේකේ නෑ. ශුන්‍යයි. මේක පුදුම කතාවක්. පුදුම කතාවක් මේ ඇඟ ඇඟ ඔක්කොම හිවි හිවිකට යන එකක් මේකේ තියෙන්නේ. මිනිස්සුන්ගේ මනසට දරා ගන්න ටිකක් අමාරුයි. දෙන්න බෑ එකපාරට. අඩියෙන් අඩිය එන්න ඕනි ගමනක් තමයි තියෙන්නේ. හැබැයි අවසානයේ නිවන කියලා යන්නේ උතන්ට. හැබැයි එහෙම යන්නේ අර තමන්ගේ තියෙන අර ආශ්‍රවක්ඛ්‍යා ඥානෙ තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මේ ඥානෙ කියන එක සිතුවිල්ල නෙමෙයි. ඥානෙ කියන එක සිතුවිල්ල නෙමෙයි. දැන් දැන් අපිට ලුණු ලුණු රහ කව කාටවත් හිතලා කියන්න බෑ. ඔව්. ඒක කවදාවත් හිතලා කියන්න බෑ. ඒක දැනෙන්නේ ඥාන මේක ඇවිල්ලා ඥානෙ කියන එකත් ඒ වගේ එකක්. ඒ කියන්නේ ඒක කවදාවත් හිතලා කියන්න බෑ. සිතුවිල්ලකට කියන්න බෑ. ඒක Tamanට දැනෙන එක Taman උත්සාහ කරන උපමා වලින් පෙන්නාල්. මෙහෙමයි කිය. නමුත් මේ ඥානය කියන්නේ විඥානය නෙමෙයි. විඥානය ආයතන වලට කොටු වෙලා තියෙන්නේ. ඥානය අතිශයින් ගැඹුරු විඥානේ ප්‍රඥා භාවයේ තබ්බම විඥානම් පරිඥාම් ප්‍රඥාවෙන් විඥානේ දකින්න පුළුවන්. ප්‍රඥාවේ ප්‍රඥා භාවයේ තබ්බම විඥානම් පරිඥය. විඥානේ දකින්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න එකමයි. ඒ සිතේ බුදුන් වහන්සේ සිතෙන් පිට කතා කරන්නේ බුදුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේ මේ එක්ෂණික සිත අටගෙන නැති වෙන එක දක්නේ. මරණයක් කියලා එකකුත් නැහැ ඒකත් සිතුවිල්ල. ඒකත් මේ එක්ෂණික සිතක මේ වර්තමාන මොහොතට ආපු කෙනා දන්නවා. මොහොත ගැන අවබෝධයක් තියෙන කෙනාට තේරෙනවා මේ අතීතය නැත්නම් අනාගතය ඉරකුත්තන අඩුව ඔක්කොම සිතුවිලි නම් මරණේ සිතුවිලි තමයි. මරණයක් කියන එකක් නැහැ ක්ෂණික හටගන්න තියෙන එක හේතුඵල ධාම තුල එක හම්බ වෙන්නේ නැහැ. හේතුඵල ධාම තුල ඵලය කියන්නේ බාහිර මේ දෙයක් පුටුව හම්බ වෙන එක. හේතුව තමයි මේ මෙතන සකස් වෙන්නේ. ඵලය තමයි පුටුව බාහිර දෙයක් හම්බ වෙන එක. දෙයක් හම්බුනොත් එතන උපාදානත් වෙනවා, තණ්හාත් වෙනවා, තේරම වෙනවා. හේතුඵල ධාම. ඕක බිඳ වැටිච්ච ගමන් බාහිර දෙය ඵලය නැති වෙනවා. ඵලය තමයි සමුදේ. මේ මේ උපදින මේ පුටුව කියන එක. පොත හටගත්තොත් සමුදය ඒකමයි. ඒක වුණොත් දුක හට ගන්නවා. දුක පොත ගත්තොත් සමුදය. සමුදය තමයි පොත කියන්නේ. සම්මුතියට රැවටිලා බාහිර ඇති වෙලා. බාහිර ඇතිවීම සමුදය. එතකොට තණ්හාවත් ඒකමයි. උපාදානෙත් ඒකමයි. එකම වචන සෙට් එකක් මේ යන්නේ. එතකොට ඒකම ඒකම තමයි දුකට හේතු වෙන්නේ. පොත හටගත්තොත් දුකක් තියෙනවා. අන්න දුක හට ගන්නවා සමුදය හටගත්තොත්. ඒක නිරෝධ සමුදය නැතුනොත් හේතුඵල දහම බිඳ වැටෙනවා. හේතුව නිසානේ ඵලයෙන් ඒක සත්‍ය දකින කෙනාට ඵලය ඇති වෙන්නේ නැහැ. බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. හේතුඵල ධම බිඳ වැටෙනවා. ආයතන ටික බිඳ වැටෙනවා. ආයතන ආයතන ගැට ගැහෙන්නේ නැහැ. බාහිර ගැට ගැහුණොත් තමයි ආයතනයක් කියන්නේ. නාමයේ රූපේ ගැට ගැහුණොත් මේ ආයතනයක් හැදෙන්නේ. නාමයේ රූපේ ගැට ගැහුණොත් ඇස හැදෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපපච්ච චක්කු විඤ්ඤාණ. එතකොට එතනනේ ඇස කියන්නේ චක්කු විඤ්ඤාණයක් එන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූප ගැට ගැහෙන්නේ නැහැ. නාමය රූපය ගැට ගැහුනොත් හැමතිස්සෙම ධර්ම මාර්ගයෙන් පිට යනවා. ඔව් අනිවාර්යයෙන්. ඒකයි. මම දන්නේ අපේ හඳුරන්ට. ආ. දේන දේන ආයේ හඳුරු දෙන්න මේ මට ප්‍රශ්නයක් වුණා කියන්නේ මොකද්ද මේ දැන් මේ අපි අර සමානයේ සිට ඉතිවිලා මැරෙනවානේ. ඒ ඉතිවිලා මැරෙන එක කෙනෙක් ඉතිවිලා උපදිනවන්නේ. මම මේනකම උපදිනවා මේ මේ මේ ව්‍යාකාරීත්වය සිටේ ඉතිවිලා මැරෙන ව්‍යාකාරීත්වය කියලා ඉන්නකොට දැන් ආස්වාසේ පාස්වාසේ පොඩ්ඩක් ඝන වශයෙන් වගේ අහුවෙනවානේ. ඔව්. මේ පොඩ්ඩක් මේ හිතේ ගෙටෙනවා කියනවා. ඒක මම ඒකත් අතෑරුම් දාලා මම සමස්ත ඒ කියන්නේ මේ කයන පිළිබඳව අවදීන් ඉන්නවා. ඒ කියන්නේ නුවණ අවදීන් ඉන්නකොට මට වෙනවනේ මේ හැම වේගෙම සිතක ඉතිරිව මැරින් වෙන්නේ කියලා. ඔව්. ඒක අතන ඒ දැන් අර ඔතන මේ සුභාය කියන්නේ. මේක බාහිර අපේ ආමුදුනේ ඉන්නේ. එතකොට ඈ එතකොට බාහිර ඉන්නේ. දැන් ආස්වාසේ ප්‍රාස්වාසේ දැනෙන්නේ බාහිරින්නේ. නෑ ඒක මම සිහිය නෝරට එතකොට බාහිර නෑ අපේ ආමුදුනේ මේ දැන් ආස්වාස ප්‍රාස්වාස කියලා එහෙම ගත්තත් ආමුදුරනේ ඒ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ දැනෙන්නේ හිතටනේ. ඔව් හිතට දැනෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ සිතුවිල්ලක්නේ. ඔව්. ඒක එතකොට පොඩ්ඩක් එන්න කතා කරමි. ඔව්. හිතවෝ ගැට ගහලා ඉවරයිනේ. ඔව්. දැන් මම කියන පොඩ්ඩක් මේ වර්තමාන දැන් මේ විදිහට එහෙම. ඔව්. දැන් පේනවා හැම ගන්න උඩිකල වෙන්නේ වර්තමානයේ තුල. ඔය කතා කරනවද? හරි. කියන්න කියන්න. ඔව් ඒ දැනෙන ඒ ක්‍රියාකාරීත්වය රූමේ ඉදිරියට පැනෙන්නේ නැහැ නේ මේ වස්තු. ඉදිරියට පැනෙන්නේ නැහැ. අදිට පැනෙන්නේ නැහැ. මේ චිප් එක ක්‍රියාකාරීත්වය මේ මේ මේ ආස්වාස පාසෙ සිුම් වෙනවනේ. ආස්වාස ප්‍රාස්වාසයේ සිුම් වෙන තැන අර විමෝචයන් චිත්තං කියන තැන විමෝචයන් චිත්තං කියන තැන තමයි ශුන්‍යතාවයට එන්නේ. ඒ කියන්නේ දැන් තොලාග්වේ කියලා දැනෙනවානේ. හුස්ම දැනෙන්නේ කොහොම හරි දැනෙන දැනෙනවා කියන්නේ කොහෙට හරි වදිනවා දැනෙන්නේ. හුස්ම දැනෙනවා කියන්නේ කොහෙට හරි වදිනවා දැනෙන්නේ. එහෙම වුණොත් රූපයක් මැවෙනවා මේ රූප සංඥාවක් සිතේ මැවෙනවා. එතකොට බාහිර හැමතිස්සෙම හුස්ම වදින එක දැනෙනවා නම් බාහිර තියෙන්නේ. හැබැයි හුස්ම වදින එක නොදැනෙන යනවා. එයා බාහිර බාහිරෙන් හුස්ම දැන් හුස්ම කියන එකක් එයාට එනවා යනවා මේ තනක් අහුවෙන්නේ නැති වෙනවා. එතකොට බාහිර මිදෙන තැන. හැබැයි එතකොට යාර හුස්ම නොදැනෙන තැන තමයි නාමයෙන් මිදෙන තැන. හුස්ම නොදැනෙන තැනක් කියනවා. හුස්ම හුස්ම හාමුදුරනේ නොදැනෙන තැනක් කියනවා. හුස්ම නොදැනෙන තැනක් සිවුම් වෙලා යනවා. ඔව්. ඔව්. සිවුම් වෙලා හැබැයි සිවුම් සිවුම් වෙලා නැති වෙන්න ඕනේ. නැති වුණොත් විමෝචන චිත්තය. එතකොට අනාගාමී භූමිය. හැබැයි ඒක ලෞකික මේ මේ ධර්ම අවබෝධ වෙච්ච කෙනාට විතරයි ඔතන කමටහනක් වෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය ඥානෙ තියෙන කෙනාට නාම රූප දකින්න ඕනි හුස්ම දිහා බලලා. හුස්ම දිහා බලලා නාම රූප වෙන් කර ගන්න ඕනි දැන් මේ රූපේ කියලා. ඊට පස්සේ නාමය හඳුන ගන්න ඕනි. දැන් මේ හුස්ම නොදැනෙන තැන නාමයට එන්නේ. එතන විමෝචන චිත්තං කියන තැනට එනවා. ඒකේ විමෝචනය. ඔව්. ඔව් සබ්බකා අර සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා පස්ස සිස්සා මේ කියන්නේ බාහිර. ඊට පස්සේ චිත්ත සංඛාරම් පටිසං අස්ස සිස්සා පස්ස සිස්සාමි නාමේ. අතන එනවා ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී අර දෙහන ටික පහු කරගෙන එනවා. ඒවා එනවා ඒ ඒකත් එක්කම දෙහන ගතිය පේන ගන්නවා. නමුත් ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත වෙනයි. ওই ලෞකිකයි ලෝකෝත්තරයි පැති දෙක හොඳට ආනාපාන සතිය යනවනම් ගලව ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ හුස්ම හුස්ම නෙමේ දකින්න ඕනේ. දකින්න ඕනේ නාම රූප. ඔව්. බාහිර නම් රූපේ. සිත කියලා දකිනවනම් නාමේ. ඔව් ඒක හුස්ම නොදැනෙන විමෝචන චිත්තං හුස්ම නොදැනෙන විමෝචන චිත්තං තැනේ හුස්ම නොදැනී ඉන්න තැන එයාට දැනෙන්න ගන්නවා මේ මේ ආස්ත්‍රෝ ෂය වෙන එක හැබැයි නාම රූප පරිච්ඡේදෙම තමයි බාහිර වෙන දෙයම තමයි බාහිර පොළයක් දිහා බලලත් ඒක කරන්න පුළුවන්. හුස්මම අවශ්‍ය නැහැ. බාහිර පොළව දිහා බලලා කකුලද පොළවද කියලා හිතන තැනක් දැනෙන්නේ අර ශුන්‍යතාවය තමයි මේ බාහිරත් එකක් නැහැ පොළවෙත් එකක් නැහැ කකුලෙත් එකක් නැහැ තද ගතිය තියෙන තැනක් නැහැ කියනකොටම එතනට එන්නේ අර හුස්ම දැනෙන්නේ තැනම තමයි ශුන්‍යතාවයට එන්නේ ඔය ඔක්කොම එකට එන්නේ එකම තැන තියෙන්නේ සතර ඉරියව්වෙම දකින්න මේක හරි ලේසියෙන් අපිට හුස්ම වලට ටිකක් හොඳ ඥානයක් තියෙනකොට විතරයි ගලවන්න පුළුවන්. මොකද එතන එනවා අනිච්චානුපස්සනාව ඊට පස්සේ විරාගානුපස්සනාව ඊට පස්සේ එන්නේ නිරෝධානුපස්සනාව ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සී කියලා කියන්නේ ආස්වව දකින්න ඕනියා. ඒ කියන්නේ මට කෙලෙස් තියනවාද කියලා හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්නවා. මට දැන් ඇලෙනවද ගැටෙනවද? ඒ කියන්නේ දැන් ආනාපාන සතිය වඩන්න නැති වෙලාවට හිත පේන්න ඕනේ. සතර ඉරියව්වෙම. සතර ඉරියව්වෙම දැන් නැගිටිනවත් පේන්න ඕනේ. එතකොට ආනාපාන සතිය වඩපු ඒ දියුණුව තියනවද කියලා බලනවා. හැම දැන් ගැටෙනවද, ඇලෙනවද? එහෙනම් බාහිරට යනවද? එහෙනම් එතනින් යන්න බෑ කමටහන සුදුසු නැති වෙනවා එතකොට. ඔය ඔය කමටහන හරි පරිස්සමින් හැමෝටම එකම කමටහන ගැලපෙන්නේ සමහර කෙනෙකුට ආනාපාන ගැලපෙනවා, සමහර කෙනෙකුට ඒක ඊට වැඩිය ඔය සක්මන් භාවනාව ගැලපෙනවා. සමහර කෙනෙකුට ඊටත් වැඩිය සමහරලාට වැඩ කරනකොටත් නිවන් අපේන අය ඉන්නවා මාර්ගේ පේනවා. ඒ කියන්නේ මේ මේ වැඩ කරනකොට කතා කරනකොටත් මේ හිස් වචනේ කතා කරන කියලා එයාට තේරෙනවා. මේ බාහිරනේ මං ඉන්නේ කියලා තේරෙනවා. අන්න එතන තමයි ඥානෙ තියෙන්නේ. තමයි මේ ඔය හිස් වචන මොන මොන කතා කරත් එයා එයාගේ අර එයාගේ වැඩේ ඉන්නේ. ඒක තමයි. ඒක තමයි ඔව්. සමහර වෙලාවට අන්න එහෙම ඥානෙකුත් තියෙනවා නේද? එහෙම පිහිටනවා නේ. එයා ඒ කතා කරන දේවල් වලට යන්නේ නැහැ මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. නෑ අර වැඩේ යනවා. ඔව්. ඒ එතන තියෙනවා ධර්මයේ. ධර්මයේ තියෙනවා එතන. ඒ ක්‍රියාස එතන ක්‍රියාසිත එතකොට එයා එයා එයා ඒ එතන සිත තියෙනවා. සිත තියෙනවා කියන්නේ එතන ඒ ක්‍රියාවට සිත තියාගෙන ඉන්න පුළුවන්. සමහර විට ක්‍රියාවිදිතට ඉන්න පුළුවන්. අර වංචනික ධර්ම වගේ මේක එනවා කොහෙන් හරි බඹරේ ගැහුවා වගේ කොහෙන් හරි අහුවෙන තැන් එනවා දැන්. මේක හොඳම වෙලාව තමයි නිහඬව ඉන්න වෙලාව. දැන් හුදකලාව පාළුවේ නිකන් ඉන්න වෙලාවට තමන් ওই ගහක කොලයක් දිහා බලාගෙන ධර්මයේ බලන්න ඕනේ පොඩ්ඩක්. මෙතන කොලයක් තියනවාද? මෙතන කොලයක් නැහැ කියන්න බෑනේ. තියෙනවනේ දෙයක්. ඊට පස්සේ මගේ හිතන කියන්නේ උනාට ඒක අඹ කොලයක් කිය. අඹ කියලා දෙයක් බාහිර නැහැ. ඔන්න ධර්මයේම දකින්න ඕනේ. ඔතනින් තමයි දියුණු වෙන්නේ. ඒක තමයි මේ යථාභූත ඥානය දකින්න හොඳම මාන්ට මට පේන්නේ ඕකම. ඕක තමයි හොඳම දේ. හැම හැම අරමුණ නිමිත්තක්ම අනු අනිමිත්තක් වෙන හැටි දකින්න ඕනේ. දැන් නිමිත්තක් මේ අඹ කොලේ කියන්නේ. නමුත් අඹ කියලා දෙයක් නැති වෙනකොට අනිමිත්තක් වෙනවා. බාහිරට පතිත වෙන්නේ විඥානේ අඹ කියන. අඹ කියන විඥාණයට තනක් නැති වෙනවා. ඒතකොට නිකන් හිස් කොලයක් වගේ පේන්න ගන්නවා. ටිකක් වෙලා තව ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට එහෙම දැක් මේ මේ හිස්නේ මේ කොහෙද? කොහමද අවසානයේ මේ මේ චිත චිතක තීන සංඥාවේ දකින්න පැණි අවසානය කියන්නේ කරන්නේ. අයෝන්නේ අපේ අවසානයේ කියන්නේ චිත ක්ෂණයක ක්ෂණයක දකින්න පැණි නෝදේ. ඒ ක්ෂණික දැක්කත් හාමුදුරනේ එතන නෙමෙයි නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ ආශ්‍රව කෙලෙස් වෙන එක්ෂණික දකින්න තන මාර්ගය උපදිනවා. අනාගාමි භූමියත් ඒ ඒත් එක්කම මෙතන කාම මෙතන තියෙනවානේ අපි හැමෝටම තණ්හාමාන දිට්ඨිය. ඒ කියන්නේ මෙතන තියෙනවානේ මේ අවිද්‍යා මාන අවිද්‍යා උද්දච්ච ඒ උද්දම් භාග්‍ය සංයෝජන. ඒකේ දැන් රූප රාග අරූප රාග අපි පැත්තකින් තිබ්බා. සංඥා මෙතනින් අපේ ආවුදරේ එන්නේ දර්ශනය තුලින් එන්නේ එක සීමාවකට ඇවිල්ලා නවතිනවා. ශුන්‍යතාවයට ඇවිල්ලා නවතිනවා ක්‍රියාසිතට ඇවිල්ලා. නැවතිලා ඉතුරු ටික ඔටෝ යන්නේ. ඕක ඒක තමයි ඕගතරණ සූත්‍රය පෙන්වන්නේ. ඉතුරු ටික මේක පදින්නෙත් නෑ මේක නිකන් ඉන්නෙත් නෑ. හැබැයි මෙයාට යථාභූත ඥානය හැමතිස්සෙම මානසිකාරය තියෙනවා. ඔව්. පේනවා. හැබැයි එතන ආස්වාදය වෙයි කියන යනවා. එයාට පේන්නේ අන්න ඒක වෙන්න ඒක ඒක හිස් බැල්මක් ලෝකේ දකින්නේ. ඒක තමයි මෙතන මුකුත් කරන්න නැති තැන. පදින්නෙත් නෑ, දඟලන්නෙත් නෑ, ගගේ දඟලුවොත් ගිලෙනවා. මේ මෙහාට බෑ ඊට පස්සේ මෙන්න පොත් කියවන්නත් එයා දඟලන්නේ නෑ. ධර්මය හොයන්න අත්දකලා නැහැ එතකොට. හැබැයි ශුන්‍යතාවයට එන්න ඕනි ඉස්සෙල්ලා. ශුන්‍යතාවයට එන එක ටිකක් අපිට අමාරු වෙලා තියෙන්නේ. එතනට තමයි කොහොම හරි රින්ග ටික ටික ටික ටික දිනු කරගන්න ඕනේ. එතනට තමයි ගැලවි ගැලවි යන්නේ මේ. ඇත්තටම වෙන්නේ ෂේ වෙන එකක් නෑ. ගැලවෙන එකක්මයි වෙන්නේ. මේ ඉන්ටර්නෙට් එක හම්බුණා මේ ගොඩක් ගියායේ ගෙදරට හම්බුණා. හ්ම්. ඒ තමයි මේ ගියේ ඉස්සෙල්ලා දැකපු වෙලාව තියෙනවා. යා මේ මොහොතක ඉතින් සංඥා නියෝ දැක්කලු. ඒ දැකපු වෙලාවේ ඉතින් මේ කයින්මයි සිත එකයි 20යි එකද මේ මේ සම්බන්ධව දැක්කේ වෙන කතාවක් තිබුණා ආයතනවල සමස්තයෙන් ජීව අවකාශයක් කියලා මුළු කය අවකාශයක් කියලා මේ ඝනකය නිල්ල හොන්න අනුකෝ ඉස්සර කියනවා. ඔව්. ඉතින් ඒ ඉතින් සිද්ධිය දැක්කට පස්සේ ඊට පස්සේ මේ ජීවිතේ විසපය කියලා විග්‍රහ කරනවා. දැන් එයා ඒ ඒ කවුරු වුණත් අපේ හඳුනේ ඒ පැහැදිලි කරන තැන නිවර නැහැ.